කොහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා මනෝද්වාර වර්ජන සිත සහ මානසිකාර චිත්තයේ සියුම් වෙනස කරුණාවෙන් පහදා දෙන්න. මනෝද්වාර වර්ජන සිතම තමයි යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා හඳුන්වන්නේ. එතකොට ඒක ඒකටම තමයි මානසිකාර සිත කියලා කියන්න වෙන්නේ. හැබැයි අද අපි මේ කතා කරේ මානසිකාර චෛතසිකය ගැන. ඒ චෛතසිකය සෑම සිතකම නොවැරදීම යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛසික. අර ආවර්ජන සිත හැටියට හඳුන්වන්නේ එක් සිතක්. එතකොට මෙතන හඳුන්වන්නේ සෑම සිතකම යෙදෙන චෛතසිකය. එතකොට ආවර්ජන සිත් වලින් තමයි යෝනිසෝ මනසිකාරා යෝනිසෝ මනසිකාර කියන කතාව අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. එතකොට ඒකයි මානසිකාර චෛතසිකේ ක්‍රියාවලියයි එතන අවස්ථා දෙකක් හැටියට අපි තේරුම් ගන්නට ඕන.